උදීත සති බලං යං පේසලානං පසත්තං අමිත ගුණභිධාරින් තස්ස සාදුප්පියං තං දස දින පටිපත්තිං හේතුනා සිද්ධ සුද්ධං නිචිත කුසල රාසින් දේමි තේරාස භස්ස මේකේ අර්ථය මෙහෙමයි මාත්‍රා 8න් 8ට යතිය තියලා නිර්මාණය කරලා තියෙන මාලිනී වෘත්තෙන් රචනා කරලා තියෙන මේක අර්ථය මෙහෙමයි උදා වූ සති බලය ඇත්තා වූ සුපේශලයන් අතුරෙහි ප්‍රශස්ත වූ අප්‍රමාණ ගුණ විශේෂයන් දරන්නා වූ සත්පුරුෂයන්ට ප්‍රිය වූ යම් ස්වාමීන්ද්‍රයන් වහන්සේ නමක් වෙද්ද ඒ තේරාසභයන් වහන්සේට මම දින 10ක ප්‍රතිපත්තිය හේතුවෙන් සිද්ධ කරගත් රැස් කරගත් ඒ කුසල රැස පිළිගන්වමි අර්චනය කරමි අනුමෝදන් කරමි සාදු සාදු සාදු සුවිදිත ජින මග්ගං පෙක්කමානෝඤ්ඤ මඤ්ඤං සුගම සකිල වාචී ධම්මසේනෝ යතේවං සුසති කරන ධම්මේ සික්ඛයන් තෝව අම්හං සුමන පවර තේරං ධම්ම ජීවං නමාමි බුද්ධ වචනය මනාව දනිමින් ඕනෝන් වෙත එය දක්වන්නා වූ හෙළ සාහිත්‍යයේහි උපමා යෝජනයේහි රජු ලෙස සම්භාවිත සද්ධර්ම රත්නාවලී කර්තෘවර ධර්මසේන මහතෙරහුමින් සරල හා සුපැහැදිලි වදන් නැත්තා වූ මනා සිහියෙහි හෙවත් සතිකරණ ධර්මයේහි අප හික්මවන්නා වූ යහපත් මනසක් ඇත්තා වූ උතුම් යම් ධම්මජීව මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේට මම নমස්කාර කරමි මාගේ নমස්කාරය වේවා සාදු සාදු සාදු පිරිසිදු සිල් ගිහිනි උතුම් සිහියට සපැමිනි දම් දිවූ යති සඳුනි වන්දිම් පායුග නොසිස් බැතිනි තුනුරුවනේ සූවිසි මහ ගුණ බෙලෙන් ඔබ වහන්සේට නිදුක් නිරෝගී බව හා දිගාසිරි සම්පත් ලැබේවා මේ අත් බැව් හිප්දීම සිව් සස්නන පහළ වේවා මේට සසුන් ලැබී පින්කන්දේ දමිත සාර භික්ෂු සාදු සාදු සාදු